අපේ දහම් සෙවණේ ස්වාමීන් වහන්සේ අවසරයි තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සම සාර්ථක විග්‍රහ කර ගැනීමක් අපිට මුඳ ගැහුණාද ස්වාමීන් වහන්සේ මම විශේෂයෙන්ම මම දකින්නේ ගොඩක් කාරණා තියෙනවා ඒ ගැන අවධාරණය කරගන්නට ඊටාම වටිනවා මේ මේ කායික ස්වභාවය කියන එක අපි අර කාය පස්සද්ධි කියන වචනේ විග්‍රහ කර ගැනීම ගොඩාක් දෙනෙක් අතින් සිද්ධ වෙන අඩුපාඩුවක් එතන තිබුණා. ඒක බොහොම ලස්සනට වහන්සේ නිවැරදි කරගත්තා, නිවැරදි කරලා දුන්නා. ඒ කියන්නේ මේක මානසික පැත්තේම තියෙන ගුණාංගයක් තමයි චෛතසික ස්වභාවයක් තමයි මේ විග්‍රහ කරන්න කියන එක ලස්සනට අවධාරණය කරපු ගොඩක් වටිනවා. මොකද අද එච්චර ගැඹුරට මේවා පුළුල් විදිහට විග්‍රහ කරගන්න නැතිකම නිසාම මතු පිටින් කරන දේශනාවල ගොඩාක් දේවල් වල සඳහන් වෙන විදිහත් එක්කලා සාමාන්‍ය මිනිස්යාට ඉතින් තියෙන අද ජීවත් වෙන්න තියෙන සටනයි ඒ අතරතුරේ පොඩි විවේකයක් හදාගෙන මේ කරන දේවලුයි හෙන ටිකනේ කරන්නේ සාහනංශ දැනෙන ටිකනේ කරන්නේ ඉතින් විශ්ලේෂණාත්මකව බලන්න ස්වාමීන් වහන්සේලාගෙන් හරි මේ මඟ පෙන්වීම ඉදිරියේ වහන්ස කරන මේ මෙහෙවරට අපි নমස්කාර කරනවා ස්වාමීන් වහන්සේ ඊළඟට ස්වාමීන් වහන්සේ මේ වහන්සේ අර අර කාය දරත සංසිඳන මට්ටම පිළිබඳව ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූප කොටස විග්‍රහ කරගෙන ලස්සනට විග්‍රහය පෙන්වනවා එතෙන්ට එන්න කටයුතු කරගත යුතු බව ඒක මේ එහෙම නොවෙනවා නම් අර මිනිස්සුන්ට මේකේ කියන අර මානසික මට්ටමකට යන්න අමාරු වෙන්නේ හැබැයි ඉතින් මේකෙත් අපි බොහොම පරිස්සමින් තේරුම් ගත යුතු කොටසක් තියෙනවා ඒ කොටස් ටික තේරුම් ගන්න අපි කලබල වෙලා නම් මට කියනවා මේක කොහේත්ම කරන්න බෑ වහන්ස මේ කරන විග්‍රහය හරියටම ඒ තැනින් ස්පර්ශ කරලා තේරුම් ගන්න නම් කලබලයේ සම්පූර්ණයෙන් පැත්තකට දාන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රමාද වෙන්න කියන එක නෙවෙයි. කැප වෙන්න කලබලයේ කියන එක කැපවීම නෙමෙයි කොහොමදවත්. මේ වැඩේට කැප වෙලා නැහැ කලබල වෙච්ච කෙනා. ඉක්මන් කරන්න හදිස්සි කරන්න දැන් වහන්සේ අවසානට ප්‍රකාශ කරුවේදී තමයි හරිම වටිනා කතාව තමයි අපිට මේක ඉක්මනට විග්‍රහ කරලා ඉවර කරන්න ආදිසියක් කාටවත් නැහැනේ. ඇත්තටම එහෙම විග්‍රහ කරලා ඉවර කරුවා කියලා ඉවරද ඒක? කවදාවත් මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මේක කරනවා කියන එක ඉවසීම මතමයි පවතින්නේ. ඉවසීම මතමයි හැබැයි ඉවසීමද රඳා පවතින්නේ විමසීම මතමයි. එතකොට දැන් ඕක අපිට පේනනවා කන්ති පරමන්තපෝති තික්කා කියලා ඉවසීම තමයි උතුම්ම තපස කියනත්. නිවන් මගම ඒ විදිහට පෙන්වන අවස්ථාවකුත් තියෙනවා ඕවද ප්‍රාථමික ශ්‍රේතුල. ඊළඟට විමසීම තමයි මේක පවත්න්නේ කියන එක සතිපට්ඨාණයෙන් පැහැදිලිව තේරුම් ගන්න මොකද්ද විමසන්න ඕනේ අපි. ඒ කියන්නේ නිකාම සිහිය පවත්තගෙන පවත්තගෙන පවත්තගෙන පවත්තගෙන යන කතාවක් නෙමෙයි. ඒක සම්පජාන්‍යයත් එක්ක එකතු කරගත්තේ නැත්නම් ඒ සතියද බුද්ධ ශාසනයේ ආදාර සතිය බවට පත් කරගන්න බැරුව යනවා. එහෙම සතිය පවත්වන අය ගොඩක් ඉන්නවනේ. එතකොට ඒ සතිය තුළ කරගන්න දේවල් අපිට ඉතින් එක එක්කෙනාට විශේෂ වෙන්න පුළුවන් වුණාට බුද්ධ ශාසනික ශ්‍රාවක දරුවෙකුට ඒක සති සම්පජන්ණයම වෙන්න ඕනේ. එහෙම වුණොත් පමණයි මේ විමසීමකට අදාළ වෙච්ච සතියක් තියුණු වෙන්නේ. ඉතින් මේවා කොහොම සවන්හන්ස හිතට ගලාගෙන එනවා වහන්සේ විග්‍රහ කරන වෙලාවට ඉතින් අර අපේ මනස හුරු වෙලා තියෙන ඒවත් එක්ක ඔට්ටු වෙන්නේ මේ ඒ තැන ඒක තේරුම් අරගෙන ඒ තැන තැරිලා ඉදිරියට එනවා එක තමයි වෙන්නේ. ඒක නිසා ආයෙ මතක් කර කර කියන්න උත්සාහ කරනවා අඩුයි. ස්වයන්ස ඉතින් මම දකින්නේ දැන් අර ස්වයන්ස පෙන්නවා මේ මට මේ මතක් පුංචි පුංචි පුංචි උදාහරණ ටිකක් ආවා. ඒක මට මට කැපී පේන්න ඕන හින්දා කියනවා නෙමෙයි වටිනාකම ඔබ වහන්සේගේ මේ දේශනා තුළ මේක ජීවිතයට යෙදිලා ඒ ජීවිතය තුළ ඒ ඒ සිද්ධි අත්දැකීමටපත් වෙන විදිහට හැම කෙනෙක්ම ඉවසීමෙන් භාවනාවකටම සමීප වෙමින් කරගත්තොත් හොඳයි මේ ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් ටිකේ අර්ථය ධර්මය ඒ විදිහට එතකොට තේරුම් ගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ අපේ රේණුකාණ චන්දිමල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ නාන්සේ මේ හැම දෙයක්ම පුදුමාකාර සංයමකින් තේරුම් අරගෙන අපිට මේ ග්‍රන්ථ මාලාවන් සම්පාදනය කරලා දීලා තියෙන්නේ ඒවා පුළුල් විග්‍රහයක් තියෙනවා. ඒ පුළුල් විග්‍රහය අඳුරගන්න අපිට වෙන්නේ හුඟක් මේක ප්‍රායෝගික කරන එකට ලක් වෙලාම තේරුම් ගන්න වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට මම පුංචි උදාහරණයක් මගේ ජීවිතේ පුද්ගලික පැත්තෙන් කියන්නම්. මම කාලයක් ඒත්නේ සිරිපාදේ අසපුව සම්බන්ධ කරගෙන සිරිපාදේ කන්දට යන තැනක අසපුවක මං කාලයක් වැඩ හිටියා. ඒ කාලේ මට ගොඩාක් තදබල කොන්දේ අමාරුව, අසනීප, ගොඩාක් අපහසුකාව එක තමයි මං ගිහිල්ලා රැඳිලා හිටියේ. ඉතින් මේ අර ස්වාමීන් මෙතන කියවනේ අර මොකක්ද ඒකට කියේ මොන ආහාරයේද මේ ප්‍රනීත ආහාර කතාව. ඒක දැන් ප්‍රනීත කියපු ගමන්ම ගොඩක් දෙනෙකුට හිතෙන්නේ මේ මස් මාළු, ඔය කිරි බිත්තර, ඔය වගේ රස මසවලු ගැන අදහසක් නේ. නෑ ස්වාමීන් ඒක එහෙම නෙමෙයි. ප්‍රනීත වෙන එක මට වචන කියා ගන්න තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට මුං කෝපි කඩල ඕවා ටික එකට දාලා චූටි මේ කැඳක් හදාගෙන ඒ කැඳ උගුරත් ප්‍රණීතයි ස්වාමීන් වහන්සේ භාවනාවට. ඒ කැඳ උගුරත් අතිමහා ප්‍රණීත බවක් දකිනවා භාවනාවට මොකද අර 10 ඇති කරන්නේ නැහැ හිත කවදාවත් ගතේ පටලවන්නේ ලස්සනට කයට පීඩාවක්ද නැතිව කය සංසිඳෙන තැනට ගේන ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූප උපද්දවා ගන්න ඒක හොඳටම ප්‍රමාණවත්. එතකොට අසනීප ස්වභාවය නිසා අසනීප වලට ගැලපෙන එක එක බේත් වර්ග අරක මේක වෙනවා කිව්වත් ඒ කැඳ උගුර බිව්වහම සමහරවිට එදාට අසනීපත් හරියක් වෙයි. උදේට කැඳ උගුරක් වගේම ඒක අර නිකන් කැඳ එකක් නෙවෙයි සානස් පොඩ්ඩක් අර කඩල ඇට ටිකකුත් මුං ඇට ටිකකුත් කවුපි ඇට ටිකකුත් ඒකේ තියෙන විදිහට තැම්බෙන්න ඇරලා මත් ගාලා පොඩ්ඩක් ඒකට පොඩි පොල් කිරි චුට්ටක් දාලා අරගෙන පස්සල අරගෙන උදේට කැඳ එකක් බිව්වාම මම සිරිපාදේදී අත්දැකපු දෙයක්. ඒකේ සීතල අඩු කරනවා අපිට. එදාට තියෙන පාන්දරට සීතල සංස කට කට කට කරලා වෙවුලනවා. එතකොට ඒ කැඳ උගර බිව්වාම පස්සේ උදේට දවල් වෙනකම්ම බඩගින්න දැනෙන්නේ නැහැ. අර සීතල දැනෙන්නේ හැබැයි මේකට පදනම වැටුනේ ස්වාමීන් වහන්සේ වහන්සේ කියන විශ්සත කරපු හරිම භාවනාව විස්තර වුණා ඒ තමයි ආනාපාන සතිය. පාන්දර දෙක වෙනකොට නිදියන්න බැරි කටකට ගන්න සීතලක්. කරන්නම දෙයක් නැහැ. එතකොට මම කරන්නේ මොකද්ද? වාඩි වෙලා හුස්ම රැල්ලට හිත පිටව ගන්නවා. පැය කාලක් විතර යනකම් අමාරුව දැනුණාට එතනින් පස්සේ කයට දැනෙන්නෙත් නැහැ යපහසු. සීතලේ යපහසු. දැන් මේ ලස්සනට සමබර වෙලා එනවා. ඒකට හේතුව අර බාහිර පරිසරයයි අපේ කයයි දෙක වෙන්වෙන්ව තියෙන තාක්කල් අපි අපිට මේ දෙක අතර ගැටුමක් ඇති වෙනවා. අපි දැන් ආනාපාන සතියත් එක්කලා බාහිර පරිසරයයි අභ්‍යන්තර පරිසරයයි එකට මොහු කර මොහු කරගත්තන් පස්සේ ඇතුළ පිට වෙනසක් නැතුව මේ දෙකම එක විදිහට සංසිඳවලා අපිට සැහැල්ලුවෙන් පවත්වන්න පුළුවන්. ඉතින් ඇත්තනම් වටිනා අපේ අත්දැකීම් ටිකත් එතනදී මතු කරපු එක දැන් අර ඒ කැබ ටිකක් ඔව් මම හිතන්නේ කියනවා මට පෞද්ගලිකව කැපී පෙනෙන්න තියෙන ඇල්මකට නෙමෙයි මම ඉන්නේ කිව්වේ වටිනාකම මේ ප්‍රණීත ආහාරය හොයන්න යන්න එපා රළු දේවල් එක්කලා මේ මස් මාංශ ඕවා මේ වැඳෙන්න දෙයක් නැහැ එතන අසනීප ලෙඩ දුක් පාලනය වෙලා පුදුම විදිහට තියෙනවා ඊළඟට මට පුළුවන් වුණා සීතකම් වලට පල්ලයට පැහැලා මේ සීතල වැඩි කාලෙක වුණත් පෑම් පහස වෙලා උඩට යනකොට මේ කොන්ද තමාරුදු කියලා ගාණක්වත් නැති. අර සීතලම වේත වෙලා තිබුණාට. ඊට පස්සේ මට මතකයි ස්වාමීන් අපි වැඩියා දවසක් මේ දිවා ගුහාවට වැඩියා පල්ලහැට වීල් එක ධර්මක හරි වැඩි බස් එක වැඩි වැඩලා වන්දනා කරලා එදා දවසේ ඊට පස්සේ යනකොට පාටනට වාහනේ නැහැ. වාහනයක් නැහැ අපිට යන්න. මම අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේට ආරාධනාවක් කරා අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේකට පාසු නැත්නම් අපි පයින් වඩිමු කියලා. අනේ මං කල්පනා කරේ ඔබ වහන්සේගේ ඔය කොන්දේ අමාරු නිසා වඩින්න බැරි ඉඳා අපිට ඔබ වහන්සේ කියනවා නම් ආයෙ වඩිකු කිව්වා ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේ මට මේ කියන්න තියෙන්නේ පහින් වඩිනවා දැන් ඉරත් නැට යනකම් මේ දිවහුවාව ඉඳලා අපි හුඟ දෙනෙකුට හිතෙන්නේ අද්දි වෙහෙස කරපාවක් කියලා නෑ ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ වැඩියෙන්ම සැහැල්ලුව අත්දැකපු ඒක කයේ සැහැල්ලුව නෙමෙයි මනසේ තිබිච්ච සැහැල්ලුවමයි විකසණය වෙලා එළියට ආවේ ස්වාමීන් වහන්සේ ඒක නිසා සිතේ තිබිච්ච සුවපහසුව සිතේ තිබිච්ච සැහැල්ලුව චිත්ත ස්වභාවයේ තියෙන සැහැල්ලුවයි චෛතසික ස්වභාවයන්ගේ තියෙන සැහැල්ලුවයි කයට අත්විඳ ලැබෙනවා සවන්නස. පයින් වඩිනකොට වඩින වඩින්න වඩින්න සුවයි වඩින්න වඩින්න සනීපයි. පුදුම විදියට ඒකාග්‍ර වෙනවා. ටිකක් දුර වඩිනකොට ඔන්න කවුදෝ දැකලා ඉවර වෙලා අපේ සංස්කෘතිය. ආයෙත් දෙකක් දැන් කය හොඳට ව්‍යායාම වෙනකොට දැන් අපිට පයින් යන එක අපහසුයි වගේ හිතුණට ඒ කායික ව්‍යායාමයේ තුල ලොකු සැහැල්ලු බවක් ඇති වෙනවා. හොඳට අර ඇතුළත මේ පිරිසිදු වෙලා කර්මන්නේ වෙලා. එතකොට ඒකම අනික් අතට මානසික සැහැල්ලුට උදව් වෙනවා. දැන් අපේ හාමුදුරුවෝ එතන ඒ ගමන යන්නේ අකමැත්තෙන් අප්‍රසාදයෙන් නෙමෙයිනේ බොහොම කැමැත්තෙන් මේක භාවනා කමටහනක් හැටියටම අරගෙන ඉතින් එතකොට මානසික සහයෝගයත් උපරිමව එතන තියෙනවා. ඉතින් මේ දෙකම එකතු වුනහම මේ ප්‍රසස්ත ගුණය මතුවෙනවා. ඉතින් අන්න ඒක තමයි අපි හඳුනා ගන්න ඕන අපි එක දෙයකට මම එකයි කිව්වේ දැන් අපිට ප්‍රණීත ආහාර ඕන සැපසහගත ඍතු ගුණ ඕන කියලා ඒව මත යැපෙන එක නෙමෙයි ඒවා තියනවා නම් එහි සහයෝගය කොහොමද අපි මේ අදාළ කාරණයට යොදාගන්නේ කියන කරුණ ගැන දක්ෂ වෙන්න. ඒවා නැතිනම් මානසික උන් අය අපි කොහොමද කය සැහැල්ලු කරගන්න යොදාගන්නේ කියලා දක්ෂ වෙන්න. එතකොට මේ සියල්ලම තීරණය වෙන්නේ අපි කායික මානසික සැහැල්ලුවෙන් යුක්තව ಗುಣධම් වඩන්න ඕන ඒ සඳහා ගතසිත සැහැල්ලු කරගන්න ඕන කියන මේ දැක්ම අවබෝධය සහ ඒකට අදාළ සාධක ගැන අපට යම් විචක්ෂණ බවක් තියෙනවා නම් තමයි අපිට ඒ දේ කරන්න පුළුවන්. එහෙමයි සාමස මොකද මේ අනිවාර්යයෙන්ම මේකේ මානසික බලපෑමමයි දැන් මේ පොළොල් විදියට වැඩ ගත්තේ. ඒ මානසික බලපෑම කයට ලස්සනට හැදිලා එන විදිය තමයි මට හිතෙන්නේ සතර සතිපට්ඨානයේ පිළිවෙල. කායානුපස්සනාවකින් කය මොකද්ද කියලා තේරුම් අරගෙන, කයේ යථාර්ථය තේරුම් අරගෙන ඒක ගැඹුරට අරන් එන අවස්ථාවන් වලදී තමයි අපිට මේ මේ කොටස් ටික අපිට මුණ ගැහෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට වේදනානුපස්සනාව, චිත්තානුපස්සනා දැන් සිත හොඳට සංවේදීව බලද්දි තමයි මේ කොටස් හොඳට පැහැදිලිව එක විග්‍රහ කරගන්නත් පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි හදිස්සි වෙලා කලබල වෙලා මේ අර බාහිරට වහන්සේ කියාර මේ බාහිරින් මේක ලැබුණ නැති හින්දා තමයි මේවා දැන් අපිට මේවා නැති කිය කියා චෝදනා කර කර ඉන්න ගියොත් එයා භාවනා කවදාවත් කරන්නේ නැහැ අපේ සර්වඥාන්ස භාවනාව නෙමෙයි හදාගන්නේ එයා. එයා දේශේ හදාගෙන සංසාර දුක හදාගෙන සසරට පැටලි පැටලි අනුන්ට දුස් කියනවා විතරයි අවසානයේ. ඒ නිසා කිසිමකට ඩක් වෙලාවට අපි දැන් එක පක්ෂයකට චෝදනා කිරීමක් හැටියට නෙමෙයි ගක් වෙලාවට දැන් ආරණ්‍යගත වෙන්න ආරණ්‍යගත වෙන්නේ සැහැල්ලුවෙන් හුදකලාව මේ මේ ටික පුහුණු කරන්නනේ. නමුත් සමහර ස්වාමින් වහන්සේලා වුණත් ඒ ආරණ්‍යගත වෙලා ඊට පස්සේ ඒ තමන් අපේක්ෂා කරපු දේවල් ටික නැහැ ඒ නිසා අපිට මේක කරගන්න බෑ කියන එකත් එක්කලා ගා ද්වේෂ මූලික වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අර මොකටද Taman ආවේ කියන එක ගැන සිහි කරන්නේ නැතුව අර බාහිර දේවල් වලින් තමයි ඒ ටික සිද්ධ වෙන්නේ කියන දත්. දැන් දැන් හුඟක් වෙලාවට අපි දකිනවානේ සද්ද බද්ද ඇති තැනක භාවනා කරන්න බෑ අනිත් අය අපේ කරදර නිසා භාවනා කරන්න බෑ ගෙවල් වල මේක කරන්න බෑ ආදී වශයෙන් මිනිස්සු හිත හිතා ඒවත් එක්ක ගැටෙන්නේ ඔය හේතුව තමයි අර බාහිර සාධක ටික ප්‍රසස්තව අපට ලැබුණොත් විතරමයි අපට ගුණධර්ම වඩන්න පුළුවන් කියන ආකල්පයක එල්බගෙන ඉන්නවා ඒක පුළුවන් හැටියට තියෙන දේ සංකල්ප ගන්න ඕන කියන එහෙම අදහසක් නැහැ ඒ ආකල්පයේම යාලට බාධාවක් වෙනවා. බාහිර බාහිර දෙයකින් අල්ලලා මේ ශාසනයක් ගන්නවත් වෙන්නේ නැහැ. මේ ශාසනය කියන එක හරි පුදුම දෙයක් සමස් මේ ඔය කියන බාහිර කතන්දරයක් අපිට හැදිලා එනවා ශාසනය තුල අවංක විදියට අපි යනකොට අපිට අවශ්‍ය ටික ඔයෙන් හරි මේ විශ්වයෙන් ඒකට අදාළ පරිසරයක් අපිට හැදෙනවා සොයනස. ඒක ඒ හැදෙන ටික ප්‍රමාණවත් උදට උපිට. එතකොට එහෙම විසක අපිට දැන් දැන් මම දකින අපේ මේ ගක් ස්වාමීන් වහන්සේලා ගක් පැරණි ස්වාමීන් වහන්සේලා අපේ රේණුකාණ චන්දිමුල ස්වාමීන් වහන්සේ එතකොට අපේ බලම්බුඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේලා නාවිනී හරිදම් ස්වාමීන් වහන්සේලා මේ වගේ අය මේ පරිසර තුලමනේ ස්වාමීන් වහන්සේ මේ හැමදේම උපදවා ගත්තේ දක්ෂ විදියට මේක අධ්‍යාපනය කළේ ඒ වගේම මේ කොටස් අඳුරගත්තේ විග්‍රහ කරලා බැලුවේ භාවනාව ඉස්සරට ඉස්සරට අරගත් ආපු නිසානේ එහෙම නැත්නම් දැන් මේක පරිසරයේ හැදෙනකන් හිටියානම් අදටත් ඔවා කරන්න හම්බෙන්නේ නැහැ එතකොට මේ මේ ගැඹීර ධර්මය මේ තරම් විග්‍රහය නෙමෙයි දක්වලා තිත උන්වහන්සේට හිතුණලු එක්තරා කාලයක තරුණාවදීදී මේ ආරණ්‍යකට ගිහිල්ලා හුදකලා වෙලා භාවනා කරන මොකද උන්වහන්සේගේ ඉලක්කය තිබුණේ මේ ජීවිතේ කොහොම හරි මේ සසර ගමන නිමා කරගන්න ඕන කියන එක. ඒ නිසා උන්වහන්සේ පොඩි පුතක් අරගෙන අත්‍යවශ්‍ය කර්මොත් සටහන් කරගෙන උන්වහන්සේ නික්පිලා ගියාලු එහෙම හුදකලා තැනකට ගිහිල්ලා වැඩි දවසක් යන්න ඉස්සලා ළඩ වෙලා ආය ආපහු එන්න උනා. ආයෙත් එහෙම සැලසුම් කරගෙන ආයෙත් ගියාලු දෙවෙනි පාරත් ළඩ වෙලා එන්න උනා. පස්සේ උන්වහන්සේ තීරණය කරාලු මේක එහෙම එහෙම වෙන තැන් හොය හොයා ගිහිල්ලා කරන්න බලාගෙන හිටියොත් කොහොමවත් කරන්න වෙන්නේ මේ ඉන්නතම මේක අනිත් වැඩත් කරමින් මේ වැඩේ කරන්න පුහුණු වෙන්න ඕන කියලා ඊට පස්සේ එතන ඉඳලා පන්සලේ වැඩ කරමින් දායකයන්ගේ වැඩ කරමින් බණට පිරිතට දාන්නට පාන්සලට මේ සියල්ලටම යමින් පොත්පත් ලියමින් ශිෂ්‍යයින්ට උගන්වමින් ඒ සියල්ල කරමින් උන්වහන්සේ දිවා රාත්‍රී සමත විදර්ශනා භාවනා අඛණ්ඩව ප්‍රගුණ කරන්න පෑයම් කරලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි උන්වහන්සේ මේ බඳු කායික මානසික තත්වයකට උන්වහන්සේට එන්න පුළුවන් වුනේ. අපේ හාමුදුරුවෝ කියන්නේ ඒක තමයි සවන්වංශ වෙන්න ඕනේ. දැන් මොකද මේක අපිට ධර්මයේ හොයන්න දෙයක් මෙතන නැහැනේ. බුදුරජාණන් වහන්සේ අවශ්‍ය ධර්මයේ සියල්ලම සොයලා අපිට විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා. දැන් අති දුෂ්කර කතාවක් කරන්නේ බෝසතාණන් වහන්සේ. මොකද බුදුරජාණන් වහන්සේට ඒ වෙනකොට ධර්මයේ හොයලා දීපු කෙනෙක් නැහැ. වහන්සේට සම්පූර්ණම කණියෙම මේ ඒ විහිසාරගෙන ඒක අපකිරීම කරලා දුෂ්කර වෘත්ත තපස් රැකලා ඒක හොයාගන්න තියෙන යුගයක් මේ වෙලාවේ තිබුණේ භාග්‍යතුන් වහන්සේට පමණයි ඒ දුක විඳින්න වෙන්නේ අපිට. එතකොට ශ්‍රාවක බෝධිය කියලා කියනකොට බුදුරජාන් වහන්සේ අවශ්‍ය ධර්මයේ මතු කරලා අවසන්. අපිට තියෙන ඒ ධර්මයේ මත දැන හැඳිනගෙන ඒ ධර්මයේ හරි විදියට දැනගෙන හරි විදියට හැඳිනගෙන ඒක තුලින් අපිට ජීවිතයේ අවබෝධයට ගන්න අවශ්‍ය ව්‍යායාමයක් තමයි අපිට තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ යුගයේ අපි අර ගොඩ දෙනෙක් ධර්මයට ලැබී වුණාම ධර්ම විග්‍රහය විග්‍රහය විග්‍රහය විතරක් අරගෙන ගිහිල්ලා භාවනාවට ඇරලා භාවනාවට නැඹුරුනහම ධර්මයට සම්පූර්ණ ගරහා ගරහා ධර්ම කොටස් කතා කරන්නේ නැතුව භාවනාව සුවේ සුවේ විතරක් අරගෙන යනවා. මේ දෙක අන්ත දෙකක් සයන්ස්. මෙන්න මේ දෙක සමබර කරගත යුතුයි. ධර්මයක් හොඳට අධ්‍යයනය කරන්න ඕන ධර්මයක් ඉගෙන ගන්න ඕනේ. දැන් මම ඔබ වහන්සේට ගොඩාක් කරු කරගෙන ඔබ වහන්සේට සමීප වෙන්න හේතුව මේ වහන්සේගේ මේ පුළුල් සූත්‍ර විග්‍රහයන් තුළ අපිට ලොකු ප්‍රායෝගික ප්‍රැක්ටිකල්ස් ගණනාවක් අවදි වෙනවා. එතකොට ප්‍රායෝගික දේවල් එක්කලා අත්විඳින කතාවට යනකොට ඒ පැත්තෙන් ලැබෙන දේ වහන්සේ මේ මතු කරන්නා වූ අර්ථ විවරණත් එක්කලා හරි ලස්සනට සංයෝගයක් ඇති වෙනවා සානස ජීවිතය තුළ. ඉතින් මම අපේ ගිහි පින්වතුන්ට ආරාධනා කරන්නේ ස්වාමින්වහන්සේත් එක්ක එකතු වෙන මේ කීප දෙනා. මම අනිත් අයට මුකුත් කියන්න අදහස් කරනව නෙමෙයි. කවුරු කවුරුත් වැරදි කරනවා කියලා මම කියන්නෙත් නැහැ. හැබැයි හරිම දේ හරිම තැනට ඇවිල්ලා හරිම විදියෙන් ස්පර්ශ කරගනිද්දී අර්ථය ධර්මය ඒ ප්‍රායෝගික පිළිවෙලින්ම ගන්න බොහොම ඉවසිලිවත් වෙන්න හැමදෙනාම නැනනුවන පාවිච්චි කරගන්න අපේ ස්වාමීන් වහන්සේට මම දොහොත් මුදුන් දීලා වන්දනා කරමින් තව තවත් මේ මෙහෙවර කරගන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පිරිසටත් ඒ අනුව යන්න ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන අපේ ස්වාමීන් සවසරයි